සති පට්ඨාන කාය අනුපස්සනා සම්මා සතිය කයට පිහිටවාගෙන කය අනුව ඇත්ත දකිනවා සම්මා සතිය කියන්නේ දැනගත්ත හොඳ දේ සිහිපත් කර දීම ගුරුවරයෙක් ළඟට ගිහිල්ලා කය කියන්නේ කුමක්ද කියලා අහගන්නවා ආගෙන දැනගන්නවා ඒකට කියන්නේ සුතමේ ඥානය. එතකොට දහම දැනගත් ගුරුවරයෙක් ප්‍රකාශ කරන්නේ කය කියන්නේ රූපයක් පමණයි. මේ කයට කිසිම ප්‍රාණයක් ජීවයක් හැඟීමක් දැනීමක් නැහැ. ඒ ගුරුවරයාම කියලා දෙනවා රූප කියලා කියන්නේ ඉඳුරන්ට ගොදුරු වන්නේ යමක්ද ඒ රූපයයි. ඉඳුරන් කියලා කියන්නේ ඇස කන දිව කය මන. මේවට ගොදුරු වෙන රූප තමයි වර්ණ රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප, ධම්ම රූප. එතකොට මේ සියලෝම දේවල් අයිති වෙන්නේ රූපස්කන්ධයට. ඒතකොට රූපස්කන්ධය කියන්නේ මොකද්ද? ඉඳුරන්ට ගොදුරු වන්නේ යමක්ද එයයි රූපස්කන්ධය. එතකොට ඉඳුරන්ට ගොදුරු වෙන්නේ ශක්තියින් සමෝහයක් එක්තන් වූ තැන. අපිට මේ ලෝකය ගැන කතා කරනකොට ශක්ති හයක් ගැන කතා කරන්න සිද්ධ වෙනවා. පඨවි ආපෝ තේජෝ වායෝ විඥාන ආකාශ පටවියාපෝ තේජෝ වායෝ කියන මේ ශක්තියින් හතරේ සංකලනයේ තමයි රූප කියලා කියන්නේ. මේ රූප එකට එකතු වෙන අවස්ථාවක් තියෙනවා. අන්න එතෙන්දී විඥාන ධාතුව. එවත් විඥාන ශක්තිය හට ගන්නවා. මෙන්න මේ විඥානේ හටගන්නේ නාම ධර්ම සමූහයක් සමග මේ විඥාන නාම රූපයන්ගේ සංකල්ණයට තමයි ලෝකය කියලා කියන්නේ. එතකොට රූප කියලා කියන්නේ කුමක්ද? ධාතු හතරක සංකලනය. එතකොට මේ රූපස්කන්ධය පිළිබඳව කතා කරනකොට මේක හොඳින් තේරුම් ගන්න ඕනේ. මොකද මේ රූපවලට තමයි හුඟ දෙනෙක්. හුඟ දෙනෙක් කියන්නේ සියලුම දෙනා. ඇලෙන්නේ, ගැටෙන්නේ. අරමුණු වෙන්නේ තෝක තමයි. ඉස්සල්ලාම අරමුණු වෙන්නේ රූප. ඒවට ඇදෙන්නේ ගැටෙන්නේ මොකද? ඒවා යථාර්ථය දන්නේ නැති නිසා. යථාර්ථය මොකද්ද? වේගයක් පමණයි. ධාතුවක් කියන්නේ ශක්තියක්, ශක්තියක් හටගෙන තියෙන්නේ චලනයේ හේවත් වේගය තුලින්. එහෙමනම් මේ සෑම රූපයක්ම ඒ අනුව බලනකොට වේගයක් පමණයි. මේක ප්‍රඥාවෙන් අවබෝධ කරගන්නවා මිසක් මේ මායя විසින් අපට දෙන ලද ෂඩින්ද්‍රියෙන් මේවා අවබෝධ කරගන්න බෑ. බුදුහාමුදුරුවෝ මේවා අවබෝධ කරගන්න අපිට ඉන්ද්‍රිය පහක් දීලා තියෙනවා. සද්දා, වීරිය, සති, සමාධි, ප්‍රඥා කියලා. ඒ වගේම බල ශක්ති පහක් දීලා තියෙනවා. ඒත් ඕකමයි. සද්දා බලං, විරිය බලං, සති බලං, සමාධි බලං, ප්‍රඥා බලං. මෙන්න මේ බුදු පියාණන් වහන්සේ විසින් අපට දුන්නා වූ ඉන්ද්‍රිය ධර්මයන්ගෙන් බල ධර්මයන්ගෙන් තමයි මේ රූපස්කන්ධය, නාමස්කන්ධය, විඥානස්කන්ධය කියන ලෝකය පිළිබඳවම අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ශ්‍රද්ධාව පිළිබඳව මා කතා කළා. ශ්‍රද්ධාව කියන්නේ ලෝකෙහි යථාර්ථය අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා දැනගෙන නිර්වාණයට පැහැදීම. එහෙම පැහැදුන අවස්ථාවේ ඉඳන් වීරයක් ඇති වෙනවා යාට මේ ලෝකය අතහැරලා දාලා යන්න ඕනේ කියලා. ඊළඟට වීරියෙන් මොකද කරන්නේ සතිපට්ඨාන භාවනාවට අනුව සම්මා සතියෙන් ජීවත් වෙනවා. සද්දා වීරි සති. ඊට පස්සේ සමාධි. සමාධි වෙනවා කියන්නේ මෙතන ලෝකයේ යථාර්ථයටම චිත්ත ඒකාග්‍රතාවය ඇති වෙලා සමාධිගත වෙනවා. ආන්නේ සමාධියෙන් අනතුරුව තමයි ප්‍රඥාවට යන්නේ. ඊට මේ රූපස්කන්ධය පිළිබඳවත් සමීක්ෂණය කිරීමේදී ඔය පංච ඉන්ද්‍රියන් අපිට අවශ්‍ය වෙනවා. සද්දා, වීරිය, සති, සමාධි, ප්‍රඥා. මේ පඤ්චේන්ද්‍රියෙන් තමයි යථාර්ථය දකින්නේ. එතකොට දැන් අපි මීට ඉහතිනුත් කතා කළා ධාතු මනසිකාරය පිළිබඳව මේ රූප සකස් වෙලා තියෙන්නේ කෙසේද කියන කාරණාව දැනුත් ඉතා සුළුවෙන් මතක් කළා. රූප කියලා කියන්නේ ඉඳුරන්ට ගොදුරවන්නේ රූපයයි. ඉඳුරන්ට ගොදුරවන්නේ ධාතු සමූහයක සංකලනයක්. ධාතුවක් කියලා කියන්නේ ශක්තියක්. ශක්තියක් හටගන්නේ ඕනම තැනක චලනයේ හෙවත් වේගය තුලින්, අනිත්‍යය තුලින්. එවනම් මේ සෑම රූපයක්ම අනිත් අනිත්‍යයි දුකයි අනාත්මයි මෙතන දුකයි කියලා කියන්නේ දෙකක් ෂේ වෙලා යනවා මොකද්ද ඇති බව හා නැති බව ඇති බව ෂේ වෙනවා නැති බව ෂේ වෙනවා එතකොට මොකද ඉතුරු වෙන්නේ ශූන්‍යතාවයක් පමණයි දුක කියලා කියන්නේ ඒකයි එතකොට අනිත්‍යතාවය නිසා තමයි මේ ශූන්‍යතාවය දකින්න පුළුවන් එතකොට යමක් ශූන්‍ය නම් එතන අල්ලන්න දෙයක් නැහැ. තමා කියන දේ ආන්නෙත් නැහැ, ගත හැකි දෙයක්වත් නැහැ, ගත යුතු දෙයක්වත් නැහැ. ඒක වටිනා දෙයක් වෙන්න බෑ. අනාත්මයි කියන්නේ ඒකයි. එහෙනම් මේ සියලෝම රූපස්කන්ධය අනිත්‍යයි, දුකයි, අනාත්මයි. එතකොට මේ සියලෝම රූපස්කන්ධය පිළිබඳව සමීක්ෂණය තමයි ওই ධාතු මනසිකාරයෙන් කරන්නේ. ඊළඟට මේ කය කියන රූපය පිළිබඳව අපි පොඩ්ඩක් පරීක්ෂාකාරී වෙන්න ඕනේ. මොකද්ද මේ කය කියන්නේ? කය කියන්නේ රූපයක් පමණයි. ඒකේ තියෙන අනන්‍යතාවයේවත් වෙනස මොකද්ද? ආන් ඒක තමයි මේ දේශනාවෙන් මේ කොටසෙන් මා ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද්ද වෙනස? අනික් රූප වලට වඩා මේ කය කියන රූපය අසාරයි, අසෝභයි, පිළිකුලයි, දුර්වර්ණයි, දුර්ගන්ධයි. මේක මේ කිව්ව තරමින් අපිට අවබෝධ කරගන්න බෑ. මේකත් අපි පරීක්ෂාවට යොමු කරන්න ඕනේ, සිතන්න ඕනේ, විමසන්න ඕනේ. මේ කය කියන රූපය පිළිබඳව. මේක විමසන්න මේ සිතත් එක්කලා ඒකට එකතු වෙලා තියෙනකම් බෑ. සිතෙන් වෙන් කරලා බලන්න ඕනේ. බුදු පියාණන් වහන්සේ දේශනා කරනා සිතින් වෙන් කරලා බලන්නේ කියලා. අන්න එතකොට තමයි යථාර්ථය දකින්න පුළුවන්කම තියෙන්නේ. මේ කටේ කෙල තියෙනවා. අපිට ඕක ගණනක් නැහැ අපි හොය ගිලිනවා. දත් තියෙනවා, දත් පිරිමැද මැදා ඉන්නවා. නාහි හොටු තියෙනවා, ගණනක් නැහැ. දුර්ගන්ධයකුත් නැහැ. මේ ඇඟ හැම තැනම ලේ පිරීලා තියෙනවා, කිසිම ගණනක් නැහැ අපිට. ඒකට මේවා හිතත් එක්කලා එකට එකතු වෙලා තියෙනකන් යථාර්ථය දකින්න බෑ. වෙන් කරලා ගන්න ඕනේ. කෑලි කෑලි කෑලි කෑලි වෙන් කරලා අරගෙන හිතලා බලන්න ඕනේ. ආන් එතකොට පේනවා හැම කෑල්ලක්ම ගත්තාම හැම කෑල්ලක්ම අනිත්‍යයි දුකයි අනාත්මයි පමණක් නෙමෙයි අනික් රූප වලට වඩා මේ කය කියන රූපය අසාරයි, අසුභයි, පිළිකුලයි, දුර්වර්ණයි, දුර්ගන්ධයි. මෙන්න මේ කාරණා හොඳට තේරුම් ගන්න ඕනේ. දැන් මේක තේරුම් ගන්න සිතින් බලාගෙන ඉන්න ඕනේ කය දෙස. දැන් ওই පින්නතුන්ට ඇස් දෙක පියාගෙන මා දෙස සිතින් බලාගෙන ඉන්න පුළුවන්ද? ඇස් දෙක පියාගෙන සිතින් බලාගෙන ඉන්නවා. දැන් සාමාන්‍යයෙන් අපි දැකලා පුරුදු මිනිහෙක් එහෙම නැත්නම් කවුරු හෝ වේවා කුමක් හෝ වේවා ඇස් දෙක පියාගත්තාම හොඳට ඒ පුද්ගලයාගේ ස්වરૂපය අපට සිතින් දකින්න පුළුවන්. මේ මනසින් ඒ ගැන මෙනෙහි කරන්න පුළුවන්. දැන් ඔය සියලෝම දෙනා ඇස් දෙක පියාගෙන සිතින් මා දෙස බලාගෙන ඉන්න. මාගේ ස්වરૂපය මෙනෙහි කරන්න. ඔයගොල්ලෝ මාව දැකලා ඇති මා දෙස බලාගෙන මාගේ ස්වરૂපය මෙනෙහි කරන්න. ආ දැන් ඔය වැඩේ නවත්තන්න ඔකේ කිසිම වටිනාකමක් නැති වැඩක් ඔය කරන්නේ. මගේ කය දිහා බලාගෙන හිටියට ඔය කට්ටියට සත්‍ය පහකවත් වැඩක් වෙන්නේ නැහැ. මගේ කය ගැන හිතුවත් වැඩක් වෙන්නේ නැහැ. ඔය කට්ටියට පුළුවන් ද ඇස් දෙක පියාගෙන තමන්ගේ කය දෙස මෙනෙහි කරන්න. තමන්ගේ කය තමන් දැකලා ඇති. ඔය කණ්ණාඩියක් ළඟට ගිය වෙලාවල් වල එහෙම තමන්ගේ කය දැකලා ඇති. දැන් එහෙමනම් සියලු දෙනාම ඇස් දෙක පියාගන්න ඇස් දෙක පියාගෙන තමාගේ කය දෙස මෙනෙහි කරන්න. කය දෙස බලාගෙන ඉන්න, සිතින් බලාගෙන ඉන්න. දැන් ඔබට පේනවා තමන්ගේ කයයි සිතයි වෙන් වෙලා තියෙනවා. සිතින් කය දෙස බලාගෙන ඉන්න බව දැන් ඔබ දන්නවා. හොඳට බලාගෙන ඉන්න. කේසාන්තයේ සිට පාදාන්තයේ තෙක් බලාගෙන යන්න. ආයසරයක් පාදාන්තයේ සිට කේසාන්තයේ තෙක් බලාගෙන යන්න. දැන් ඔබ සිතින් කය දෙස බලාගෙන ඉන්නවා දැන් ඔබට පේනවා හිස මුදුනේ කිස් වැටියක් තියෙනවා මේ කිස් වැටිය මිට මොලෝලා ඇදලා ගන්න මේ අසිතින් කරන්නේ දැන් බලන්න අතට ගැලවිලා ඇවිදින් තියෙන කිස් වැටිය දිස බලන්න ලස්සනද පිරිසිදුද සුවඳ හමනවද වටිනාකමක් තියනවද නෑ නේද එහෙනම් ඒක විසික් කරලා දාන්න ඔය ඉස්සරහින් විසික් කරලා දාන්න දැන් බිම වැටිලා තියෙන කිස් වැටිය දෙස බලන්න ලස්සනද පිරිසිදුද සුවඳ හමනවද නෑ නේද කෙස් අසාරයි අසුබයි පිළිකුලයි දුර්වර්ණයි දුර්ගන්ධයි කෙස් අසාරයි අසුබයි පිළිකුලයි දුර්වර්ණයි දුර්ගන්ධයි අනිත්‍යයි අනිත්‍යයි දුකයි අනාත්මයි. පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතරෙන් සකස් වුණ රූපයක් පමණයි. කිසිම ප්‍රාණයක් නැහැ, ජීවයක් නැහැ, හැඟීමක් නැහැ, දැනීමක් නැහැ. හැම මොහොතකම ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා නැති වෙනකොටම ඇති වෙනවා ඇති වෙනකොටම නැති වෙනවා එහෙමනම් මගේ කියලා ගන්නත් බෑ මම කියලා ගන්නත් බෑ ඇලෙන්නත් බෑ ගැටෙන්නත් බෑ එහෙමනම් මේ කිස් වැටිය ඔහොම්ම තියෙන්න ඇරලා ආයසරයක් බලන්න කය දෙස දැන් ඔබට පේනවා ඇඟ හැම තැනම ලොම් තියනවා බ්ලේඩ් එකක් අරගෙන මේ ලොම් ටික පිරංගාන්න පිරංගාන්න පිරංගාලා පිරංගාලා අතට ගන්න දැන් බලන්න අතේ තියෙන ලොම් දෙස බලන්න ලස්සනද පිරිසිදුද සුවඳ හමනවද වටිනාකමක් තියනවද නෑ නේද විසිකල්ලා දාන්න අර කෙස් ගොඩ ළඟින්ම දැන් බලන්න බිම තියෙන්නේ මොනවද කියලා කෙස් ලොම් ලොම් අසාරයි අසෝබයි පිළිකුලයි දුර්වර්ණයි දුර්ගන්ධයි ලොම් අසාරයි අසෝබයි පිළිකුලයි දුර්වර්ණයි දුර්ගන්ධයි අනිත්‍යයි අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතුන්ගෙන් සකස් වන රූපයක් පමණයි කිසිම ප්‍රාණියක් ජීවයක් හැඟීමක් දැනීමක් නැහැ හැම මොහොතකම ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනකොටම නැති වෙනවා නම් මගේ කියලා ගන්නත් බෑ මම කියලා ගන්නත් බෑ හැලෙන්නත් බෑ ගැටෙන්නත් බෑ එහෙමනම් ලොම් ටික ඔහොම්මම තියෙන්න ඇරලා ආයෙත් බලන්න කය දෙස දැන් ඔබට පේනවා ඇඟිලි 20ම නියපොතු තියනවා මේ නියපොතු ටික අඬුවක් අරගෙන ගලවන්න ගලවන්න මේවා හිතින් කරන්නේ ගලෝලා ගලෝලා අතට ගන්න. දැන් ඔබේ අතේ ගොඩ ගහගෙන තියෙන නියපොතු දෙස බලන්න. පැත්තක ලේත් ගෑවිලා තියෙනවා. මස් කෑලිත් එක්කලා ගැලවිලා ඇවිදින් තියෙන්නේ. ලස්සනද පිරිසිදුද සුවඳ හමනවද මාළු කරපොතු වගේ නියපොතු වටිනාකමක් තියනවද නෑ නේද එහෙමනම් ඔය නියපොතු ටිකත් අර ලොම් ගොඩ උඩින්ම දාන්න දැන් බලන්න බිම තියෙන්නේ මොනවද කියලා කිස් ලොම් නියපොතු නියපොතු අසාරයි අසෝබයි පිළිකුලයි, දුර්වර්ණයි, දුර්ගන්ධයි, නියපොතු අසාරයි, අසුභයි, පිළිකුලයි, දුර්වර්ණයි, දුර්ගන්ධයි. අනිත්‍යයි, අනිත්‍යයි, දුකයි, අනාත්මයි. පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතුන්ගෙන් සකස් වන රූපයක් පමණයි කිසිම ප්‍රාණයක් ජීවයක් ඇඟීමක් දැනීමක් නැහැ. හැම මොහොතකම ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව ඇති වෙනකොටම නැති වෙනවා නම් ඇලෙන්නත් බෑ ගැටෙන්නත් බෑ මගේ කියලා ගන්නත් බෑ මම කියලා ගන්නත් බෑ එහෙමනම් නියපොතු ටිකක් තොම්මම තියෙන්න ඇරලා ආයසරයක් බලන්න කය දෙස දැන් ඔබට පේනවා කටේ දත් තියෙනවා මේ දත් ටික අඬුවක් අරගෙන ගලවන්න ගලවන්න මේවා හිතින් කරන්නේ ගලෝලා ගලෝලා අතට ගන්න දැන් බලන්න අතට අතේ තියෙන දත් දෙස බලන්න ලස්සනද පිරිසිදුද සුවඳ හමනවද වටිනාකමක් තියනවද ලේත් ගෑවිලා තියෙනව නේද මස් කෑලිත් එක්කලා ගැලවිලා තියෙන්නේ විසික් කරලා දාන්න අර නියපොතු ගොඩවලින්ම විසික් කරලා දාන්න දැන් බලන්න බිම තියෙන්නේ මොනවද කියලා කිස් ලොම් නියපොතු දත් දත් අසාරයි අසුභයි පිළිකුලයි දුර්වර්ණයි දුර්ගන්ධයි දත් අසාරයි අසුභයි පිළිකුලයි දුර්වර්ණයි දුර්ගන්ධයි අනිත්‍යයි අනිත්‍යයි දුකයි අනාත්මයි පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතුන්ගෙන් සකස් වුණා වූ රූපයක් පමණයි කිසිම ප්‍රාණයක් නැහැ ජීවියක් නැහැ හැඟීමක් නැහැ දැනීමක් නැහැ හැම මොහොතකම ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනකොටම නැති වෙනවා නම් ඇලෙන්නත් බෑ ගැටෙන්නත් බෑ මගේ කියලා ගන්නත් බෑ මම කියලා ගන්නත් බෑ එහෙමනම් මේ දත් ටික ඔහොම්මම තියෙන්න ඇරලා ආයසරයක් බලන්න කය දෙස දැන් ඔබට පේනවා කේස් ලොම් නිය දත් නැති කයක් පේනවා දැන් බ්ලේඩ් එකක් අරගෙන හිමින් සැරේ හිස මුදුනින් ඉරක් අඳින්න ඉරක් කැඳලා හැම දෙපැත්තට ගලවන්න ගලවන්න දැන් මූණ දිහෙන් ගැලවිගෙන එනවා බෙල්ල දිහෙන් ගැලවිගෙන එනවා උරයිස් වලින් ගැලවිගෙන එනවා කෝට් එකක් ගලවන්න වගේ ගලවන්න දැන් පපුව දිහෙන් ගැලවිගෙන එනවා බඩ දිහෙන් ගැලවිගෙන එනවා ඉන දිහෙන් ගැලවිගෙන එනවා දැන් කල්ලිසමක් ගලවන්න වගේ කකුල් දිහෙන් ගැලවිගෙන එනවා ගලෝලා ගලෝලා හැම අතට ගන්න දැන් බලන්න දිග ඇරලා ලීඩ් ගෑවිලා තියෙනවා ලස්සනද පිරිසිදුද සුවඳ හමනවද වටිනාකමක් තියනවද නෑ නේද එහෙමනම් මේ හැමත් විසික් කරලා දාන්න ඔය ඉස්සරහින් ඔය කෙස් ලොන් නිය දත් ගොඩෙන්ම හැමත් විසික් කරලා දාන්න දැන් බලන්න බිම තියෙන්නේ මොනවද කියලා කෙස් ලොම් නියපොතු දත් හම හම අසාරයි අසුබයි පිළිකුලයි දුර්වර්ණයි දුර්ගන්ධයි හම අසාරයි අසුබයි පිළිකුලයි දුර්වර්ණයි දුර්ගන්ධයි අනිත්‍යයි අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතුන්ගෙන් සකස් වුණා වූම රූපයක් පමණයි කිසිම ප්‍රාණයක් නැහැ ජීවයක් නැහැ හැඟීමක් නැහැ දැනීමක් නැහැ හැම මොහොතකම ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව ඇති වෙනකොටම නැති වෙනව නම් මගේ කියලා ගන්නත් බෑ මම කියලා ගන්නත් බෑ ඇලෙන්නත් බෑ ගැටෙන්නත් බෑ දැන් එහෙමනම් හැමත් ඔහොම්මම තියෙන්න ඇරලා ආයෙ සැරයක් බලන්න කය දෙස දැන් ඔබට පේනවා රතු පාට ලේ වැස්සෙමින් තියෙන මස් ගොඩක් සහිත කයක් පේනවා හොඳට බලාගෙන ඉන්න. නහරවල් තැන් තැන් වලින් ඉල්ලිලා තියෙනවා. ලේ වැස්සෙනවා. හොඳට බලාගෙන ඉන්න. දැන් මේ තැන් තැන් වලින් ඉල්ලෙන නහරවල් ටික ඇදලා ගන්න. ඇදලා ගන්න. ඇදලා අරගෙන තමන්ගේ අතේ පටලවා ගන්න. දැන් බලන්න අතේ පටලවාගෙන තියෙන නහර වැල් දෙස බලන්න. ලස්සනද පිරිසිදුද සුවඳ හමනවද වටිනාකමක් තියනවද නෑ නේද එහෙමනම් මේ නහරවැල් ටිකත් විසික් කරලා දාන්න අර කෙස් ලොම් නිය දත් ගොඩ උඩින්ම හැම උඩින්ම විසික් කරලා දාන්න. දැන් බලන්න බිම තියෙන්නේ මොනවද කියලා. කෙස් ලොම් නිය පොතෝ දත් හැම නහර නහර අසාරයි අසුබයි පිළිකුලයි දුර්වර්ණයි දුර්ගන්ධයි නහර අසාරයි අසුභයි පිළිකුලයි දුර්වර්ණයි දුර්ගන්ධයි අනිත්‍යයි අනිත්‍යයි දුකයි අනාත්මයි පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතුන්ගෙන් සකස් වන රූපයක් පමණයි. කිසිම ප්‍රාණයක් නැහැ ජීවයක් නැහැ හැඟීමක් නැහැ දැනීමක් නැහැ හැම මොහොතකම ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනකොටම නැති වෙනවා නම් එලෙන්නත් බෑ ගැටෙන්නත් බෑ මගේ කියලා ගන්නත් බෑ මම කියලා ගන්නත් බෑ කොහොමදවත්ම ගන්න බෑ එහෙමනම් ඔතනින් තියලා ආයසරයක් බලන්න කය දිස දැන් ඔබට පේනවා රතු පාට ලීට් වැසෙමින් තියෙන කයක් පේනවා මස් ගොඩක් සහිත කයක් හොඳට බලාගෙන ඉන්න. දැන් මේ මස් ටික කෑලි කෑලි ගලවලා අතට ගන්න. අතට ගන්න. මේවා හිතින් කරන්නේ දැන් බලන්න අතට අරගෙන තියෙන මස් දෙස බලන්න ලස්සනද පිරිසිදුද සුවඳ හමනවද වටිනාකමක් තියනවද නෑ නේද එහෙනම් ගලෝලා ගලෝලා ඔක්කොම ඉස්සරහින් ගොඩ ගහන්න අර හැම උඩින්ම නහර උඩින්ම දාන්න දැන් බලන්න බිම තියෙන්නේ මොනවද කියලා කෙස් ලොම් නියපොතු දත් හම නහර මස් මස් අසාරයි අසෝභයි පිළිකුලයි දුර්වර්ණයි දුර්ගන්ධයි මස් අසාරයි අසෝභයි පිළිකුලයි, දුර්වර්ණයි, දුර්ගන්ධයි. අනිත්‍යයි, අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතුන්ගෙන් සකස් වන රූපයක් පමණයි කිසිම ප්‍රාණයක් නැහැ ජීවයක් නැහැ හැඟීමක් නැහැ දැනීමක් නැහැ හැම මොහොතකම ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව ඇති වෙනකොටම නැති වෙනවා නම් ඇලෙන්නත් බෑ ගැටෙන්නත් බෑ මගේ කියලා ගන්නත් බෑ මම කියලා ගන්නත් බෑ කොහොමදවත්ම ගන්න බෑ එහෙමනම් මස් ටික ඔහොම්මම තියලා ආයෙත් බලන්න කය දෙස දැන් ඔබට පේනවා ඇට කටු ටික හැම තැනම විසිරීලා ගිහින් තියෙනවා. හිස් කබල ඈතට විසි වෙලා ගිහින් තියෙනවා. හොඳට බලාගෙන ඉන්න. දැන් මේ ඇට කටු ටික එකින් එක එකින් එක ගන්න අතට දිග ඇට කෑලි තියෙනවා කොට ඇට කෑලි තියෙනවා කලවා ඇටේ තියෙනවා දනිස් ඇටේ තියෙනවා හොඳට බලාගෙන ඉන්න දැන් ඔබ කැමති විදිහකට හැම ඇට කෑල්ලක්ම අතට ගන්න. දැන් බලන්න ඇට කටු ලස්සනද පිරිසිදුද සුවඳ හමනවද වටිනාකමක් තියනවද නෑ නේද එහෙනම් මේ ඇට කටු ටික එකින් එක එකින් එක අරගෙන හොඳට පරීක්ෂා කරලා බලන්න ලස්සන ඇටකටු පිරිසිදු ඇටකටු සුවඳ හමන ඒව හම්බ වුණොත් පැත්තකින් තියන්න දුර්ගන්ධයෙන් යුක්ත ඇට කිසිම ලස්සනක් නැති ඇට කටු හොඳට පරීක්ෂා කරලා බලලා අර හැම උඩින්ම මස් උඩින්ම ගොඩ ගහන්න. දැන් අහුල අහුල ගන්න අරන් බලන්න බලලා මස් ගොඩ වලින් ගොඩ ගහන්න ගොඩ ගහන්න දැන් ඔබට පේනවා ඉස්සරහා ඇටකටු ටිකක් පේනවා. හොඳට බලාගෙන ඉන්න මේ මස් ගොඩ උඩ තියෙන ඇටකටු තිස ලස්සනද පිරිසිදුද සුවඳ හමනවද වටිනාකමක් තියනවද නෑ නේද? ඇටකටු අසාරයි අසුභයි පිළිකුලයි දුර්වර්ණයි දුර්ගන්ධයි ඇටකටු අසාරයි අසුභයි පිළිකුලයි දුර්වර්ණයි දුර්ගන්ධයි අනිත්‍යයි අනිත්‍යයි දුකයි අනාත්මයි. පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතුන්ගෙන් සකස් වන රූපයක් පමණයි. කිසිම ප්‍රාණියක් ජීවයක් හැඟීමක් දැනීමක් නැහැ. හැම මොහොතකම මේ ඇටකටෝ ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනකොටම නැති වෙනවා නම් ඇලෙන්නත් බෑ ගැටෙන්නත් බෑ මගේ කියලා ගන්නත් බෑ මම කියලා ගන්නත් බෑ කොහොමත්ම ගන්න බෑ එහෙමනම් ඇටකටු ටික ඔහොම්මම ගොඩ ගහලා ආයසරයක් බලන්න කය තිබුණ තැන මොනවද තියෙන්නේ කියලා දැන් ඔබට පේනවා හිස් කබල විසික් වෙලා තියෙනවා පැත්තකට මේ හිස් කබල ගන්න අතට අතට අරගෙන ඕක හීන්තරේ පලන්න පලලා බලන්න ඇතුලේ මොනවද තියෙන්නේ කියලා හිස් ලොඳ මේ හිස් ලොඳ ටික අතට ගන්න හිස් හිස් කබල විසි කරන්න අර ඇටකටු ගොඩ උඩින්ම දැන් බලන්න හිස් ලොඳ ටික කුරුම් බලොඳ වගේ සුදු පාටට තියෙනවා ලස්සනද පිරිසිදුද සුවඳ හමනවද වටිනාකමක් තියනවද නෑ නේද එහෙමනම් මේ හිස් ලොඳ ටිකත් අර මස් ගොඩ උඩින්ම ඇටකටු ගොඩ උඩින්ම දාන්න දැන් බලන්න මොනවද ඔබ ඉදිරිපිට ගොඩ ගහගෙන තියෙන්නේ කියලා හොඳට බලාගෙන ඉන්න කිස් ලොම් නියපොතු දත් හම නහර මස් ඇටකටු හිස් ලොඳ ලස්සනද පිරිසිදුද නෑ නේද අසාරයි අසුබයි පිළිකුලයි දුර්වර්ණයි දුර්ගන්ධයි අනිත්‍යයි අනිත්‍යයි දුකයි අනාත්මයි පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතුන්ගෙන් සකස් වන රූපයක් පමණයි කිසිම ප්‍රාණයක් නැහැ ජීවයක් නැහැ හැඟීමක් නැහැ දැනීමක් නැහැ හැම මොහොතකම ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව ඇති වෙනකොටම නැති වෙනවා නම් ඇලෙන්නත් බෑ ගැටෙන්නත් බෑ මගේ කියලා ගන්නත් බෑ මම කියලා ගන්නත් බෑ එහෙමනම් ඔය ටික ඕමම තියෙන්න ඇරලා ආයෙත් බලන්න කය තිබුණ තැන මොනවද තියෙන්නේ කියලා දැන් ඔබට පේනවා හදේ වස්තුව ගැහි ගැහි තියෙනවා පැත්තකට විසික් වෙලා තවම රස්නේ ගිහිල්ලවත් නෑ පෙනහළු දෙක තිබෙනවා පැත්තකට විසික් වෙලා හොඳට බලන්න පිත්තාසේ තියෙනවා මහා බඩවැලත් පැත්තකට විසික් වෙලා තියෙනවා ගැරන්ඩියෙක් වගේ විශාලට රැලි රැලි සහිතව කුඩා බඩවැලුත් පැත්තකට විසික් වෙලා තියෙනවා හොඳට බලන්න ආමාශයක් තියෙනවා වකුගඩොත් තියෙනවා ඔබට පේනවා මුද්‍රාසයක් තිබෙනවා මුද්‍රාත් පිරීලා තියෙනවා හොඳට බලාගෙන ඉන්න හදේ වස්තුව පෙනහළු පිටාසය මහ බඩවැල කුඩා බඩවැල ආමාශය අක්මාව වකුගඩෝ මුත්‍රාශය හොඳට බලාගෙන ඉන්න. ලස්සනද පිරිසිදුද සුවඳ හමනවද වටිනාකමක් තියනවද නෑ නේද දැන් බාල්දියක් අරගන්න අරගෙන හදේ වස්තුව හීන් සැරේ පළලා ලේ ටික බාල්දියට දාන්න. දාලා හදේ වස්තුව අර මස් ගොඩින්ම විසික් කරලා දාන්න. පිත්තාසේ තියෙනවා ඒකත් අරගන්න. ඒකත් හිමීන් සැරේ පළලා පිත් වතුර ටිකක් දාන්න. දැන් හොඳට කලවම් කරන්න. ලේ පිත් වතුර දැන් ඔබට පේනවා මුත්‍රාසේ මුත්‍රා පිරීලා තියෙනවා ඒකත් අතට අරගෙන හීන් සැරේ පළලා මේ බාල්දියට මුත්‍රා ටික හලන්න. මුත්‍රාසය විසික් කරලා දාන්න මස් ගොඩ උඩටම. දැන් තව ඔබට පේනවා ආමාශයේ තියෙනවා පැත්තකට වැටිලා ඒකත් අතට අරගන්න අරගෙන ඒකෙත් මොනවද තියෙන්නේ කියලා බලන්න හීන් සැරේ බලන්න බලන්න මොනවද තියෙන්නේ කියලා බාගෙට දිරවූ ආහාර තියෙනවා වමනේ කියලා මේවට අපි කියනවා දැන් මේ වමනේ ටික අතට ගන්න. තනි අතට ගන්න බැයි නම් අත් දෙකටම දාගන්න. දැන් බලන්න මේ වමනේ ගොඩ දෙස බලාගෙන ඉන්න. මේ අතේ තියෙන වමනය ලස්සනද පිරිසිදුද සුවඳ හමනවද වටිනාකමක් තියනවද නෑ නේද එහෙමනම් මේ වමනේ ටිකක් ඔය බාල්දියටම දාන්න දාලා හොඳට කලවම් කරන්න කලවම් කරන්න දැන් මහා බඩවැල්ල පේනවා ඔබට රැලි රැලි සහිතව තියෙන මහා බඩවැල අතට ගන්න ගැරන්ඩියෙක් වගේ තියෙන මහා බඩවැල හිතට අරගෙන ඕකේ කිරෝල පලන්න බලන්න මොනවද තියෙන්නේ කියලා බලන්න මහ වඩවැලේ කිරෝල අදෝ මාර්ගයේ කිට්ටුවෙන්ම බලන්න මොනවද තියෙන්නේ අසෝචි පිරීලා තියෙනවා නේද ඒ අසෝචි ටිකත් අතට ගන්න අත් දෙකටම ගන්න අසෝචි ලස්සනද පිරිසිදුද සුවඳ හමනවද වටිනාකමක් තියනවද නෑ නේද එහෙනම් ඒකත් අර බාල්දියටම දාන්න දැන් හොද්දට කලවම් කරන්න කලවම් කරන්න දැන් බලන්න බාල්දියේ තියෙන්නේ මොනවද කියලා ලේ පිට වතුර වමනය මූත්‍රා අසුචි හොඳට කලවම් කරන්න. දැන් අර මහ බඩවැල විසික් කරලා දාන්න අර මස් ගොඩ උඩටම කුඩා බඩවැලත් අරගන්න බලන්න අඩි 20ක් විතර දිගට තියෙන කුඩා බඩවැල අතේ පටලව ගන්න ලස්සනද කියලා බලන්න සුවඳ හමනවද වටිනාකමක් තියෙනවද නෑ නේද? එහෙනම් විසික් කරලා දාන්න ඒකත් අර මස්කඩ උඩින්ම. දැන් තවත් හොදිසි කරලා බලන්න මේ කය ගලවපු තැන මොනවද අහුලා ගන්න තියෙන්නේ කියලා දැන් ඔබට පේනවා සෙම තියනවා උතන වැටිලා ඒ සෙම ටිකක් ගන්න අරගෙන බාල්දියට දාන්න හොටු හොටුත් වැටලා තියෙනවා උතන. ඒ හොටු ටිකත් අරගන්න. හොටු ටික අතට අරගෙන බලන්න ලස්සනද පිරිසිදුද සුවඳ හමනවද වටිනාකමක් තියනවද නෑ නේද එහෙනම් ඔය බාල්දියටම දාන්න දැන් හොඳට කලවම් කරන්න කලවම් කරන්න කලවම් කරන්න දැන් බලන්න බාල්දිය මොනවද තියෙන්නේ? ලී තියෙනවා, පිත් වතුර තියෙනවා, වමනේ තියෙනවා, කෙලසොටු තියෙනවා, මල මූත්‍ර තියෙනවා. හොද්දට කලවම් කරන්න, කලවම් කරන්න. කලවම් කරලා කලවම් කරලා පොඩ්ඩක් ඉඹල බලන්න. සුවඳට නෑ නේද? ලස්සනද ඒත් නෑ නේද? එහෙනම් ඔය බාල්දිය පිටින්ම උස්සගෙන ගිහිල්ලා අර මසු ගොඩ උඩින්ම හලන්න. දැන් බලාගෙන ඉන්න මොනවද මෙතන තියෙන්නේ කියලා දැන් ලේ වෑස්සෙමින් ඇට කෑලිවල ගෑවි ගෑවි මුත්‍රාත් සමග පල්ලෙහාට වෑස්සෙනවා හිස් කට්ටෙත් ටිකක් ඉතුරු වෙලා තියෙනවා හොඳට බලන්න ලස්සනද පිරිසිදුද සුවඳ හමනවද වටිනාකමක් තියනවද නෑ නේද <clears throat> දැන් ආයතනයක් බලන්න ඔය ගොඩ ගහලා තියෙන්නේ මොනවද කියලා ඒවා තියනවද බලන්න කේස් ලොම් නියපොතු දත් හම නහර හොඳට බලන්න මස් ඇට කටෝ හොඳට බලාගෙන ඉන්න. දැන් අසෝචි මල මුත්‍ර කෙලසොටු ලේ හැම තැනම දැන් ගෑවිලා තියෙනවා. හොඳට බලාගෙන ඉන්න. දැන් අවශ්‍ය නම් පොල්ලක් අරගෙන මේ ටික ඔක්කොම කලවම් කරන්න කලවම් කරන්න කලවම් කරන්න කලවම් කරලා කලවම් කරලා බලාගෙන ඉන්න ආය සැරයක් දැන් ඔබ හිතන්න දවසක් දෙකක් මේ ටික ගොඩ ගහලා තිබ්බොත් එහෙම කුමක් වේද කියලා හිතන්න. කුණු වෙනවා, කුණු වෙනවා, කුණු වෙලා, කුණු වෙලා, කුණු වෙලා පණුව ගහලා නිරමැස්සු ඇවිදින් ඕජාව උරා බොන්න පටන් ගන්නවා. සිරි සිරි සිරි ගාලා පණුව දඟලනවා. හොඳට හිතන්න බලන්න. දවස් දෙක තුනක් ගොඩ ගහලා තිබුණොත් මොකද වෙන්නේ? ඕජාව වැක්කිරිලා වැක්කිරිලා කෙරිලා හොල පොළවටම උරා බොයි ඇටකටු ටික නියපොතු ටික දත් ටික කෙස් ටික ලොම් ටික ඉතුරු වෙලා ඒකත් ක්‍රමානුකූලව ටිකෙන් ටික දිරලා දිරලා දිරලා කුඩු වෙලා පොළවටම පස් වෙලා යයි. ඔන්න කයෙහි යථාර්ථය. හොඳට බලාගෙන ඉන්න. කායෝ jigucchෝ සකලෝ දුගන්ධෝ කයනම් පිළිකුල් සහගතයි දුගදාමන සුළුයි අනිත්‍යයි අනිත්‍යයි දුකයි අනාත්මයි පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතුන්ගෙන් සකස් වන රූපයක් පමණයි කිසිම ප්‍රාණයක් නැහැ ජීවයක් නැහැ හැඟීමක් නැහැ දැනීමක් නැහැ හැම මොහොතකම ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව ඇති වෙනකොටම නැති වෙනවා නම් ඇලෙන්නත් බෑ ගැටෙන්නත් බෑ මගේ කියලා ගන්නත් බෑ මම කියලා ගන්නත් බෑ කොහොමටවත්ම මේකය ගන්න බෑ හොඳට බලාගෙන ඉන්න මෙන්න කයෙහි යථාර්ථය කාටවත් මේවට විරුද්ධව කතා කරන්න බෑ. මේක ඇත්තක්, මේක බොරුවක් නෙමෙයි. ආගම් ભેදයක් නෑ මෙතෙන්ද. කුලමල ભેදයක් නෑ, ಜಾති ભેදයක් නෑ. හැම කෙනාටම මෙන්න මේ ටික තමයි හිමි වෙලා තියෙන්නේ. අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති. බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති. දැන් ඔබ තමන්ගේ කය දෙස බැලුවා තමන්ගේ කයෙහි යථාර්ථය පැහැදිලිව දැක්කා කාටවත් නෑ බෑ කියන්න බැරි විදිහටම දැක්කා ඔබේ කයයි මගේ කයයි දෙකක් නේ ඔතන තියෙන කයමයි මෙතන තියෙන්නේ ඔතනත් රූපය මෙතනත් රූපය ඔතනත් රූපස්කන්ධය මෙතනත් රූපස්කන්ධය ඔය රූපස්කන්ධයත් පටවියාපෝ තේජෝ වායෝ කියන ධාතුන්ගෙන් සකස් වෙලා තියෙන්නේ. මෙතන තියෙන එකත් එහෙම්ම තමයි රූප දෙකක් නෑ. ඔතන තියෙන්නේ දෙතිස් ගුණපයක් මෙතන තියෙන්නේ දෙතිස් ගුණපයක්. කිසිම තැනක මෙතන වෙනස් ස්වરૂපයක් දකින්න නෑ. මේ ගැන හොඳට හිතන්න. කායෝ jiguccho sakalo dugando හොඳට හිතන්න. මේක මේ අසෝචි ගොඩ ඇට සැකිල්ලකින් කෙලින් කරලා වටේට හැඩතල ගන්නවලා මස් වලින් පුරෝලා හමකින් වහලා තියනකන් අපිට යථාර්ථය දකින්න බෑ මේ යථාර්ථයේ පේනවට මායාගේ ඉන්ද්‍රියෙන් මේවා සරසනවා සුවඳවත් කරන්න හදනවා සෑම් පවුඩර් දානවා ඒ මොනවා කළත් ඒවා මුලාවක් පමණයි ඒවා ප්‍රകൃතිය නෙමෙයි තරුණ කාලේ වොන්නම් ඒවා කරලා මෝඩයෝ ටිකක් රවට්ටන්න පුළුවන් ලස්සනයි සුබයි හොඳයි කියලා නමුත් යථාර්ථයේ දැක්ක ඔබව මාව දැන් කිසිම කෙනෙකුට රවට්ටන්න බෑ. යථාර්ථය හොඳට බලාගෙන ඉන්න. අසාරයි, අසුබයි, පිළිකුලයි, දුර්වර්ණයි, දුර්ගන්ධයි, අනිත්‍යයි, අනිත්‍යයි, දුකයි, අනාත්මයි පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතුන්ගෙන් සකස් වන රූපයක් පමණයි කිසිම ප්‍රාණයක් නැහැ ජීවියක් නැහැ හැඟීමක් නැහැ දැනීමක් නැහැ හැම මොහොතකම ඇති වෙනව නැති වෙනව ඇති වෙනකොටම නැති වෙනව නම් ඇලෙන්නත් බෑ ගැටෙන්නත් බෑ මගේ කියලා ගන්නත් බෑ මම කියලා ගන්නත් බෑ කොහොමටවත්ම ගන්න බෑ හොඳට බලාගෙන ඉන්න විශාල පිරිසක් ඉන්න තැනක ඇක්සිඩන්ට් එකක් වෙලා එහෙම නැත්නම් බෝම්බයක් පුපුරලා මේ සියලු දෙනා මරණයටපත් වුණා. මෙතන ඉන්නවා මිනිස්සු ඉන්නවා ගැහැණු ඉන්නවා මැටි ඇමතිගොල්ලෝ ඉන්නවා බල්ලෝ බලල්ලෝ ඉන්නවා. දැන් ඔක්කොම එකට එකතු වෙලා තියෙනවා. හොඳට හිතන්න. මේ තියෙන්නේ අර ඇමතිතුමාගේ මස් ටික මේ තියෙන්නේ අර හිඟන්නගේ යටකටු ටික මේ තියෙන්නේ අර බල්ලගේ ලේ ටික මේ තියෙන්නේ අර ගෑණිගේ අසෝචි ටික මේ තියෙන්නේ අර මිනිහාගේ මුත්‍රා ටික වෙන් කරන්න පුළුවන්ද බෑ නේද එහෙනම් කොතන තියෙන්නේත් කාගේ තියෙන්නේත් ඔය ටික තමයි හොඳට හිතන්න හොඳට හිතන්න කාටවත් මේකට විරුද්ධව නැගී සිටින්න බෑ දැන් හොද්දටම දැක්කා කයෙහි යථාර්ථය කෑලි කෑලි ගලට ගලවලා හොඳට බැලුවා දැන් ඔබේ මේ කය සම්බන්ධව තිබුණ රාගය ද්වේෂය මෝඩකම අඩු වේගන යන්න ඕනේ ප්‍රඥාව වැඩි වේගන යන්න ඕනේ ප්‍රඥාව වැඩෙන්න වැඩෙන්න රාග දෝෂ මෝහ අඩු වෙන්න අඩු වෙන්න දුක් ගින්දර නිවිගෙන යන්න ඕනේ දැන් එහෙමනම් මේ කය තිබුණා වගේම හයි කරන්න මේක අපිට ජීවත් වෙනකන් අවශ්‍ය වෙනවා සූචි ගොඩක් උනත් හයි කරගන්න හයි කරගෙන හයි කරගෙන දැන් ආයසරයක් බලන්න කය දෙස. දැන් ඔබට පේනවා ඇස් දෙකක් තියෙනවා, කන් දෙකක් තියෙනවා, නහස්පොඩු දෙකක් තියෙනවා, කටක් තියෙනවා, මල මූත්‍ර පිට වෙන දොරටු දෙකක් තියෙනවා හොඳට බලන්න ගණන් කරලා බලන්න දොරටු කීයක් තියෙනවද කියලා S2 කන් දෙක නාස්පුඩු දෙක කට මල මූත්‍ර පිට වෙන දොරවල් දෙක නමයක් තියෙනව නේද මේ නමෙන්ම පිට වෙන්නේ මොනවද බලන්න කෙලසොටු කබ කඳුළු කංකුම් කනේ තියෙන කුණු මල මූත්‍ර පිට වෙනව නේද හැම මොහොතකම පිට වෙනවද කියලා හිතලා බලන්න හැම මොහොතකම පිට වෙනවා මේ ගැන හිතන කොටයි අපිට පැහැදිලිව පේන්නේ මෝත්‍රා කියන එක හැම මොහොතකම බිඳුව බිඳුව බිඳුව බිඳුව වැටිලා අර මෝත්‍රාසේ එකතු වෙනවා අසෝචි කියන එකත් බිඳුව බිඳුව බිඳුව ටික ටික ටික ටික මහ බඩවැලේ කෙරෝලි තැම්පත් වෙනවා කපකඳුළු කියන එකත් හැම මොහොතකම පොඩ පොඩ වෑස් වෙනවා කෙලසොටුත් ඒ වගේ. දැන් නව දොරකින් අසූචි වෑස් වෙන බව පේනවද? බලන්න මේ නව දොර විතරක්ද අසූචි වෑස් වෙන තැන් තියෙන්නේ තවත් තැන් තියෙනවද කියලා බලන්න. හැම රෝම කෝපයකින්ම දහදිය වෑස් වෙනව නේද? දහදිය කියන්නේ මොනවද? අසූචි නේද? එහෙමනම් නව දොරක් ප්‍රදාන කොට ඇති දොරවල් දහස් ගණනකින් අසෝචි වෑස්සෙන බව පැහැදිලි නේද? හිල් වෙච්ච මුට්ටියකට කුණු වෙච්ච මස් ටිකක් දාපුවාම ඕජාව වෑස්සෙන්නේ යම්සේද? ආන් මේ විදිහට මේ කය තුලින් අසෝචි වැක්කිරෙනවා. කොච්චර පිරිසිදු දෙයක් දැම්මත් ලස්සන කරලා දැම්මත් සුවඳම සුවඳවත් කරලා දැම්මත් දානකොටම අසුචි බවට පත් වෙලා වැක්කිරෙන්න පටන් ගන්නවා. එහෙමනම් මේ කය කියන්නේ කුමක්ද කියලා හිතලා බලන්න. අසුචි නිස්පාදනය කරන අසුචි ආකරයක් පමණයි. මේක බොරුවක් නෙමේ සාතික ඇත්ත. තමන්ගේ කයනුත් අසුචි වැක්කිරෙනවා. අනුන්ගේ කයනුත් අසුචි වැක්කිරෙනවා. දවස් දෙකක් මේක හොදන්නේ නැතුව තියන්න බලන්න. ගන්ධස්සාරි බෑ තමන්ටම ගඳ ගන්නවා. මේවා යථාර්ථයේ දකින්න නම් සිතෙන් වෙන් කරලා බලන්න ඕනේ. මේ නාසයේ හොටු තියෙනවා. ඒ නාසයේ හොටු හරහා ඇතුළට හුලං හමාගෙන යනවා. වාතයේ ඇතුළු වෙනවා කිසිම ගඳක් නෑ අපට. නමුත් ඇඟිල්ල ගහලා නාසයට පොඩ්ඩක් කරකෝල බලලා ආයසරයක් ඒක නාසයට කිට්ටු කරලා ඉඹලා බලන්න. හිස මුදුනෙන් පලාගෙන යන්න තරම් මහා දුර්ගන්ධයක් එනවා. කටේ කෙල තියෙනවා ගඳ නෑ අපිට දුර්ගන්ධයක් නෑ කෙල ගිලිනවා. නමුත් කටේ ඇඟිල්ල ගහලා පොඩ්ඩක් ඉඹලා බලන්න. මෙන්න කයෙහි යථාර්ථය. හැම තැනකින්ම මේකයි පිට වෙන්නේ. එක තැනකින්වත් පිරිසිදු දෙයක් පිට වෙන බව අපිට පේන්නේ නැහැ. ඊටාම පැහැදිලි මේක අසුචි ආකාරයක්. තවදුරටත් ඔබට මේ කයට ඇලෙන්න හම්බ වෙන්නේ නැහැ ඊට පස්සේ. මේකට ගැටෙන්නත් බෑ මොකද ඇති වෙනකොටම නැති වෙනවා නම් ගැටෙන්නත් බෑ දැන් එහෙමනම් රාග දෝෂ මෝහ දුක් ගින්දර නිවිගෙන යනවා රාගය කියන්නේ 11 ගින්නෙන් පළවෙනි ගින්න ද්වේෂය කියන්නේ දෙවෙනි ගින්න මෝඩකම කියන්නේ තුන්වෙනි ගින්න මේවා තමයි ප්‍රධානම ගින්දර තුන ඒ නිසා තමයි යලිත් යලිත් යලිත් යලිත් මේ සංසාරයේ මේ භවයට ඇතුළු වෙලා ඉපදෙන්නේ ඉපදෙන නිසා තමයි දිරන්නේ මැරෙන්නේ ශෝක වෙන්නේ විලාප කියන්නේ විහිතරපත් වෙන්නේ එහෙමනම් දැන් ඔබ යථාර්ථයේ දැකීම මේ කයෙහි යථාර්ථයේ දැකීම තුළින් රාගය අඩු වීගෙන යනවා ද්වේෂය අඩු වීගෙන යනවා මෝඩකම අඩු වීගෙන යනවා එහෙමනම් මේ 11 ගින්නෙන් ප්‍රධාන ගිනි තුන අඩු වීගෙන යනවා. මේ ගින්නෙන් දැවෙන නිසා තමයි අපි දුකටපත් වෙලා තියෙන්නේ. අපේ චිත්තසංතානය මහා 11 ගින්නකින් දැවෙන නිසා චිත්තසංතානය නිතරම දැවෙනවා, දුකටපත් වෙනවා, ශෝකයටපත් වෙනවා, රෝගාතුර වෙනවා. එහෙමනම් දැන් මේ කුලොස් ගින්න නිමීගෙන යන අවස්ථාවයි. එහෙමනම් මේ ඔබේ සිත, මගේ සිත දැන් නිදුක් වේලා නිදුක් වෙනවා. නිරෝගී වෙනවා. සුවපත් වෙනවා. මේ චිත්ත સંතාණය නිදුක් නිරෝගී සුවපත් බවට පත් වීගෙන යනවා. සැනසීම සහනේ සතුට ඇති වෙන්න පටන් ගන්නවා මේවා බොරුවට වචන මාත්‍රයකින් කියන දෙයක් නෙමෙයි. ඔබටම දැන් දැනෙනවා ඇති. රාග දෝෂ මෝහ මර්ධනේ වෙන බව. රාග දෝෂ මර්ධනේ වෙනකොටම කරුණාව මෛත්‍රිය ශ්‍රද්ධාව ප්‍රඥාව වැඩිගෙන යනවා දැන් එහෙමනම් ඔබ මම අපි සියලු දෙනාම අදිෂ්ඨාන කරගම්මු නැවත නැවතත් කයෙහි යථාර්ථයේ දකිම්වා ඒ තුලින් නැවත නැවතත් රාග දෝෂ මෝහ දුක් ගින්දර නිමියත්වා දැන් එහෙමනම් අදිස්ථාන කරගන්න මම නැවත නැවතත් මෙම කයෙහි යථාර්ථය දකිම්වා ඒ තුලින් රාග දෝෂ මෝහ දුක් ගින්දර නිමියම් යත්වා නිදුක් වෙම්වා නිරෝගී වෙම්වා සුවපත් වෙම්වා ක්‍රෝධ නැත්තෙක් වෙම්වා ශෝක නැත්තෙක් වෙම්වා වෛර නැත්තෙක් වෙම්වා බිය නැත් දික්විම්වා සාන්ත සුවයට පැමිණෙම්වා මම නැවත නැවතත් කයෙහි යථාර්ථය දකිම්වා ඒ තුලින් රාග දෝෂ මෝහ දුක් ගින්දර නිවාගෙන නිදුක් වෙම්වා නිරෝගී වෙම්වා සුවපත් වෙම්වා ක්‍රෝධ නැත්තෙක් වෙම්වා ශෝක නැත්තෙක් වෙම්වා බිය නැත්තෙක් වෙම්වා මාමින්ම මාවත සිටින්නා වූ සියලෝ සත්වයෝ තම තමන්ගේ කයෙහි යථාර්ථය දැනගෙන රාග දෝෂ මෝහ දුක් ගින්දර නිවාගෙන නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ක්‍රෝධ නැත්තෝ වෙත්වා ශෝක නැත්තෝ වෙත්වා වෛර නැත්තෝ poito bienetoito සාන්ත සොයට පැමිණිත්වා නැගෙනහිර දිසාවේ සිටින්නා වූ සියලෝ සත්වයෝ මාමින්ම තම තමන්ගේ කයෙහි යථාර්ථය දැනගෙන රාග දෝෂ මෝහ දුක් ගින්දර නිවාගෙන නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ක්‍රෝධ නැත්තෝ වෙත්වා ශෝක නැත්තෝ වෙත්වා බිය නැත්තෝ වෙත්වා ශාන්ත සොයයට පැමිණෙත්වා දකුණු දිසාවෙහි සිටින්නා වූ සියලු සත්වයෝ තම තමන්ගේ කයෙහි යථාර්ථය දැනගෙන රාග දෝෂ මෝහ දුක් ගින්දර නිවාගෙන නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා ක්‍රෝධ නැත්තෝ වෙත්වා ශෝක නැත්තෝ වෙත්වා බිය නැත්තෝ වෙත්වා සාන්ත සුවයට පැමිණෙත්වා බටහිර දිසාවෙහි සිටින්නා වූ සියලෝ සත්වයෝ මා මෙන්ම තම තමන්ගේ කයෙහි යථාර්ථය දැකගෙන රාග දෝෂ මෝහ දුක්ගින්දර නිවාගෙන නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත්වෙත්වා සුවපත්වෙත්වා සුවපත්වෙත්වා ක්‍රෝධ නැත්තෝ වෙත්වා ශෝක නැත්තෝ වෙත්වා බිය නැත්තෝ වෙත්වා සාන්ත සුවයට පැමිණෙත්වා උතුරු දිසාවෙහි සිටින්නා වූ සියලු සත්වයෝ මාමින්ම තම තමන්ගේ කයෙහි යථාර්ථය දැකගෙන රාග දෝෂ මෝහ දුක් ගින්දර නිවාගෙන නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ධර්මතාවෙහි සිටින්නා වූ සියලු සත්වයෝ මාමින්ම තම තමන්ගේ කයෙහි යථාර්ථය දැකගෙන රාග දෝෂ මෝහ දුක්ගින්දර නිවාගෙන නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සුවපත්තිත්වා ක්‍රෝධනෙත්තෝයිත්වා ශෝකනෙත්තෝයිත්වා බියනෙත්තෝයිත්වා සාන්ත සුවයට පැමිණිත්වා උඩදිසාවේ සිටින්නා වූ සියලු සත්වයෝ මාමින්ම තම තමන්ගේ කයෙහි යථාර්ථය දැකගෙන රාග දෝෂ මෝහ දුක්ින්දර නිවාගෙන නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ක්‍රෝධ නැත්තෝ වෙත්වා ශෝක නැත්තෝ වෙත්වා ශාන්ත සුවයට පැමිණිත්වා සදිතාවෙහිම සිටින්නා වූ සියලු සත්වයෝ තම තමන්ගේ කයි යථාර්ථය දැකගෙන රාග දෝෂ මෝහ දුක් ගින්දර නිවාගෙන නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා ක්‍රෝධ නැත්තෝ වෙත්වා ශෝක නෙට්ටෝ ඉන්නවා සාන්ත සුවයට පැමිණිත්වා සියලු සත්වයෝ තම තමන්ගේ කයි අතාරතය දැකගෙන රාග දෝෂ මෝහ දුක් ඉන්දර නිවාගෙන 니도쿠이또하 니로기위또하 소파트이또하 소파트이또하 소파트이또하 sante suete peminitva sielo sattvayo nidukkvitva nirodivitva sulpatvitva sulpatvitva patvitva

リダークベッド、ニロビベッド、スーパッドベッド、スーパッド සමාධි සිත සැපයටම ඒකාග්‍ර වෙලා තුන්වෙනි ධානතලයේ පවතිනවා හතරවෙනි ධ්‍යානය සමාධි සිත ඉහළට නැගී යන ස්වභාවයක් දැනෙනවා නැගීගෙන ගින් නතර වෙනවා එතන හතර පවතිනවා සමා da da